ජබ්බිසෝදන සූත්‍රයේ දෙවැනි කොටස. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 143 වෙනි පිටුවේ මිට පෙර එහි මුල් කොටස ඔබට ඉදිරිපත් කරා. එතනදී රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් වහන්සේ මම රහත් වුණා කියලා රහතන් වහන්සේ දැන් රහත්භාවය ප්‍රකාශ කරොත් යම්කිසි භික්ෂුවක් මම රහත්යයි එය පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළ වදාලා. එතකොට බුදුන් වහන්සේ එතනදී මේ ජබ්බිසෝධන සූත්‍රය තුල පැහැදිලි කරනවා කෙලෙසනම් ඒ රහත් භාවයේ යමෙක් ප්‍රකාශ කරන්නේ නම් කෙලෙසනම් රහතන් වහන්සේ නමක් හඳුනගන්නේම්ද කියලා. රහත් මම රහතන් වහන්සේ නමක් කියලා කිව්පමණින් ඒ බාර ගන්න එපා කියලා බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරා. බුදුන් වහන්සේ කීනා ಜಾති වූ සිතා නාපරංගත්තන් කියලා මෙහෙම කිව්වත් බාරගන්න එපා කිව්වා. එතකොට මම රහත් කිව්වට පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේම දේශනා කළ වදාලා ජබ්බිසෝදන සූත්‍රය තුල. හැබැයි බුදුන් වහන්සේම පැහැදිලි කරනවා කෙසේද රහතන් වහන්සේගේ ස්වභාවය කියලා. අන්න එතනදී බුදුන් වහන්සේ මේ කාරණා කාරණා ගණනාවකින්ම බුදුන් වහන්සේ මෙන්න මේ මෙන්න මේ ස්වභාවය ඇත්තේ නම් මොහු රහතන් වහන්සේ නමක් කියලා ප්‍රකාශ කරන මොන ගුණද රහතන් වහන්සේ ගාව? එතකොට මොන ස්වභාවද දැන් මොන අවබෝධයද තියෙන්න රහතන් වහන්සේ නමක් කියලා කවුරුන් හෝ කියනවනම් එය ඔහුගෙන් ප්‍රශ්න කරන්න කියලා බුදුන් වහන්සේ කාරණා ප්‍රකාශ කරා. එතකොට ඒකේ මුල් කාරණා විදිහට අපි ගිය පරදේශනේ ඉදිරිපත් කරා සතර වෝහාර ධර්මයෝ රහතන් වහන්සේගේ ප්‍රශ්න කරන්න කියලා බුදුන් වහන්සේම මේ මුල් කොටසේදී අපි ඔබට පැහැදිලි කරා පංච වෝ සතර වෝහාර ධර්මය. සතර වෝහාර ධර්මය කියලා බුදුන් වහන්සේ කුමක්ද පැවසුවේ? දිත්තේ දිත්තවාදීතා සුතේ සුතවාදීතා මුතේ මුතවාදීතා විඤ්ඤාතේ විඤ්ඤාතවාදීතා ඉමේකෝ ආවුසෝ චත්තාරෝ වෝහාරා තේන භගවතා ඥානතා පස්සතා අරහත්තා සම්මා සම්බුද්දේන සම් සම්මද්දකාතා එතකොට සම්බන්ධ කතා. එතකොට මෙතනදී දිත්තේ දිත්තවාදීතා කියලා කිව්වේ. සුතේ සුතවාදීතා කියලා කිව්වේ. මුතේ මුතවාදීතා කියලා කිව්වේ. විඤ්ඤාතේ විඤ්ඤාතවාදීතා කියලා කිව්වේ කුමක්ද? ඒ කියන්නේ අසින් දෙයක් බලලා දුටු දේ දෙයක් කියලා ගන්නවා නම් කනින් දෙයක් කනින් අසන දේ දෙයක් කියලා ගන්නවා නම් දැනෙන දේ ඒ දික්ක සුත මුත ඒ කියන්නේ මුත කියන්නේ ගාන රස ගන්ධේ ඒ කියන්නේ කාය ප්‍රසාර. ඒතර මේ දැනීම උණුසුම සීතල තද ගතිය. ගන්ධ රස උණුසුම සීතල තද ගතිය. ඒ මෙන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ දුටු දේ දෙයක් කියලා ගන්නවා නම් අසුණු දේ දෙයක් කියලා ගන්නවා නම් දැනුණු දේ දෙයක් කියලා ගන්නවා නම් ඒ විඤ්ඤාතේ ඒ මනෝ විඥාණයෙන් ඔබට එන ආරම්මන දෙයක් කියලා ගන්නවා නම් ඒ අරමුණු වල දෙයක් කියලා ඔබ දකිනවා නම් එතන රහතන් වහන්සේ නමක් නැහැ. අරමුණේ දෙයක් නැති බව දකිනවා නම් ඒ අරමුණේ නිමිත්ත ප්‍රකට වෙන්නේ නැත්නම් දෙයක් කියලා ගන්නෙ නැත්නම් අන්න එතනයි ඒ කියන්නේ දැක්කපු දේ දෙයක් කරගන්නේ නැත්නම් ඇසුණු දේ දෙයක් කරගන්නේ නැත්නම් දැනුණු දේ දෙයක් කරගන්නේ නැත්නම් සිතුණු දේ දෙයක් කරගන්නේ නැත්නම් අන්න එතනයි රහතන් වහන්සේගේ ස්වභාවය. එතනයි රහතන් වහන්සේගේ ස්වභාවය. එයයි ප්‍රශ්න කරන්න කියලා බුදුන් වහන්සේ ඒ සතර වෝහාර ධර්මයෝ කියලා දේශනා කරන්නේ. අපි ඊගාවට පැහැදිලි කරා ගිය පාර දේශනේදී ඒ මහණෙනි ඒ මහණෝගේ වාසිතේ අන නවතත් කියනවා අවත්නි නවතත් ප්‍රශ්න කරන්න කියලා. ඒ කියන්නේ මතුවේහි ප්‍රශ්නයක් පිළිවැසිය යුතුය. අන්න එතනදී බුදුන් වහන්සේ නැවතත් අර දෙවෙනි ප්‍රශ්නය නැවතත් ප්‍රශ්න කරන්න කියනවා. මේ රහත් භාවයේ ප්‍රකාශ කරොත් යම්කිසි භික්ෂුවක් දැන් සතර ඕහාර ධර්මය ප්‍රශ්න කරලා නිකන් ඉන්න එපා කියන. නැවතත් ප්‍රශ්න කරන්න කියනවා. පංච උපාදානස්කන්ධය කවරේද කියලා. ඒ කියන්නේ මේ දැනුමට ආ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ. ඔහොම දෙයක් නෙමෙයි. ප්‍රශ්න කරන්න යන්නේ. උපාදානස්කන්ධ කියන්නේ දැන් රහත් භාවය ප්‍රකාශ කරොත් යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුවකින් මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කොතනින්නම් පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන්න කිව්වොත් ඒ ඔහු යමෙක් පැහැදිලි කරනවා නම් ඒ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටමින්ම නෙමෙයි. ඊටත් වඩා ඒ රහත් භාවයේ තුල එය අවබෝධ කරගත යුතු වෙනවා. එහෙනම් ඒ මනාකොට පැහැදිලි පැහැදිලි කළ යුතු වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධය කියනක ඕනම මේ දහම් පාසල් දරුවෙක් වුණත් දන්නවා මේ පොත්වල තියෙනවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. ස්කන්ධය කියන්නේ අපි හදාගත්ත දෙයක්. ස්කන්ධ කියන්නේ ස්කන්ධ දුක්ඛ ස්කන්ධ කායා කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ ස්කන්ධ කායත් සක්කාය දෘෂ්ටි ප්‍රහීන වෙන්න ඕන රහත්භාවය ලබන්න. සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙන්න නම් ස්කන්ධ කාය අවබෝධ කරන්න ඕනේ. මොකද ස්කන්ධ කාය අසින් දෙයක් බල්ලා දෙයක් කියලා ගන්නවා නම් ඒ දෙයක් කියලා දැනෙනවා නම් එතනමයි ස්කන්ධය තියෙන්නේ. ස්කන්ධයෙන්මයි දෙයක් ගන්න. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටලබු අයං උච්චේ ජාති. මෙන්න මේ ස්කන්ධේ විග්‍රහ කරන්න ඕනි. ස්කන්ධේ ඔහු විසින් ඒ රහතන් වහන්සේ කියලා කියන යමෙක් ප්‍රකාශ කරනවා නම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න කියලා බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. පංචකෝ ඉමේ අවසෝ උපාදානක්ඛන්‍தோ තේන භගවතා ජානතා පස්සතා අරහත්තා සම්මා සම්බුද්දේන සම්මද්ධ කතා එතකොට කතමේ පංච රූප පංච රූප උපාදානක්ඛන්‍தோ වේදනා උපාදානක්ඛන්‍தோ සංඥා උපාදානක්ඛන්‍தோ සංකාර උපාදානක්ඛන්‍தோ විඥාන උපාදානක්ඛන්දා අවත්නි භාග්‍යවත්තු සියල්ල දැන් එතකොට මෙන්න මේ විදිහට ඒ ස්කන්ධ ගැන ප්‍රශ්න කරන්න කියලා කිව්වා ඒ ස්කන්ධයන්ගේ කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආශ්මතුත්ගේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන් කෙරෙහි මිදුනේ දෙයි. එතකොට වැස නිම වූ බඹසර කළ දැන් එතකොට කෙලස් බර පැමිණි රහත්ඵල ඇති ඒ භව සංයෝජන ශීනාශ්‍රව දුරු කරපු ඒ මහණ උගේ ඒ ප්‍රශ්න ව්‍යාකරණේ මේ ස්වභාවයේ ඇවැත්නි මම රූපේ අබලේ විරාගයේ අන්වාසිකයි දැන රූපේ හා රූප උපාදානං කෙරේ අද්ද සිත පිළිබඳ අදිෂ්ඨාන අභිනිවේෂන ඒ කියන්නේ අනුසේ කෙරෙන් ඇද්ද ඒ ෂේ හේතුවෙන් විරාග හේතුවෙන් නිරෝධ හේතුවෙන් ඒ ත්‍යාග හේතුවෙන් හරපී හේතුවෙන් මාගේ සිත මිදුනේයි නුවණින් දනින් අවත්නි මේ වේදනා සංඥා සංකාර විඥාන ඒ වේදනා සංඥා සංකාර විඥාන ඒ මම ඒ විරාගය ඒ උපාදානකට නොකට ඒ අභිනන්දනයකට නොකට ඒ ෂේ හේතුවෙන් විරාග හේතුවෙන් නිරෝධ හේතුවෙන් අන ත්‍යාග හේතුවෙන් ඒ හරපියා මෙසේ පංච උපාදානස්කයන් කෙරෙන් මිදුනේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ මේ මහණුගේ වාසිතේ මැනවයි අභිනන්දනය කළ යුතුය. ඒ කියන්නේ යමෙක් ඒ නිවැරදිවම ඒ විදිහටම ඒ පංච උපාදානස්කන්ධේ අපි සිතින් අපි එන අරමුණ දෙයක් කියලා ඒක ගන්නවා නම් ඒ දෙයක් කියලා ගන්නේ නැත්තම් දෙයක් කියලා ගත්තොත් එතන රහතන් වහන්සේ නමක් නැහැ. දෙයක් කියලා ගන්නේ නැත්තම් ඒ නුවණින් දැකලා දෙයක් නැති බව දැකලා එතන ඒ උපාදාන ස්කන්ධයෙන් ඒ දෙයක් කරලා ගන්න නැතුව උපාදාන ස්කන්ධයෙන් මිදෙන ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන අන්න එතනයි ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට මෙන්න මේ කාරණාවයි මේ පංච උපාදාන ස්කන්ධය බුදුන් වහන්සේ ප්‍රශ්න කරන්න කියලා කියන්නේ. එතකොට තුන්වෙනි කාරණාවට එනවා. නැවතත් බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනියේ මහණුගේ භාෂිතේ දැන් එතකොට කිව්වා එහෙම පැහැදිලි කරනවා නම් හරියාකාරයෙන් ඒ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කවර ආකාරයෙන් විය යුතුද කියන එක අන්නේ ප්‍රශ්න කිරීම තුලයි බාර ගන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා නැවතත් ප්‍රශ්න කරන්න කියලා. ඒ කියන්නේ තස්ස භික්ඛවේ භික්ඛුනෝ සාදුනී භාසිතා අභිනන්දි තබ්බං අනුමෝදි තබ්බං සාදුකී බාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තරීන් පඤ්ඤා ප්‍රෝජ්‍ය ප්‍රෝදිතබ්බා එතකොට චර්මේ ආවුසෝ ධාතුයේ තේන භගවතා ජානතා පස්සතා අරහත්තා සම්මා සම්බුද්දේන ඒ නැවතත් ඔන්න ප්‍රශ්න කරන්න කියලා කිව්වා. එතකොට ඒක බාර ගන්න කියලා ඊට පස්සේ කියනවා දැන් තේරුම බැලුවොත් ඒ පැහැදිලි කරන ආකාරයට සතුටින් ඒ අනුමෝදන්ව නැවතත් ප්‍රශ්නයක් විමසිය යුතුය. ඇවැත්නි භාග්‍යවත් වූ සිය දැන් ඒ විදිහට කියලා කියනවා අරහත් වූ සම්මයක් සම්බුද්ධ සම්බුදෙන් වහන්සේ. සිං ඒ ධාතු අන්න එතනදී කියනවා සය ධාතු පැහැදිලි කරන්න කියලා. ඒ ධාතු සදෙක් මොනවට වදාරන ලද්ද කවර සය ධාතුයත් පඨවි ආපෝ තේජෝ වායෝ તો පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් බුදුන් වහන්සේ මෙන්න මේ ආකාරයට සය ධාතු ප්‍රශ්න කරන්න කියලා කියනවා. අවත්නි භාග්‍යවත්තු දැන් කියලා කියනවා සම්මත් සම්බුද්ධ වහන්සේ විසින් ඒ ධාතු සය මොනවට වදාරන ලද කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මතුගේ සිත මේ සහවැදෑරුම් ධාතුන් කෙරෙන් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ වේද මහණෙනි වැස නිම වූ බමසර ඇති කල කල බහා තැබූ කෙලෙස් ඇති ඒ පැමිණි රහත් ඵලයේ පිනිස ඒ ඒ භව සංයෝජනයේ ශයකට ඒ මොනවට මිදුනේ චීනාශ්‍රව මහානාට ඒ ප්‍රශ්න ව්‍යාකරණ පිනිස ඒ පඨවි ධාතුව ආත්ම වශයෙන් නොපැමිණේ. පඨවි ධාතුව නිස්සෘත වූ සෙසු ධාතුද ආත්ම කොටගෙන නොපැමිණේ. පඨවි ධාතු ඒ ඒ උපය උපාදාන නොගැතිය යුතුය. ඒ තෘෂ්ණා මාන දිට්ඨි ලෙස ඒ අභිනන්දනේ ඒ අභිනිවේෂ නොකළ යුතුය. ෂය හේතුවෙන් විරාග හේතුවෙන් නිරෝධ හේතුවෙන් ත්‍යාග හේතුවෙන් අන්න නුවණින් දනිමින් දකිමින් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් ආත්ම වශයෙන් නොගෙන ඒ ආත්ම විඥාන ධාතු නිශ්චිත කොටගෙන ඒ නොගතිමි ඒ විඥාන ධාතු නිශ්චිත වූ ඒ තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත ඒ උපය උපාදාන කෙනෙක් ඇද්ද ඒ සිත පිළිබඳ තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාතේ අභිනිවේෂ අනුසේ කෙනෙක් ඇද්ද ෂ හේතුවෙන් විරාග හේතුවෙන් නිරෝධ හේතුවෙන් ඒ මාසිත මිදුනේයි නුවණින් දනිමි ඇවත්නි මෙසේයින් දන්නා වූ මෙසේයින් දක්නා වූ මාගේ සිත මේ සහවැදෑරුන් ධාතුන් උපාදාන කොටගෙන උපාදාන නොගෙන මිදුනේයි අන්න මේ විදිහට ප්‍රශ්න ධාතු ගැන ප්‍රශ්න කරොත් ඒ ධාතු සය ධාතු පැහැදිලි කරනකොට දැන් මෙතනදී බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා ඒ රහතන් වහන්සේගේ භාෂිතය කෙසේ විය යුතුද කියන එක. එතනදී පැහැදිලි කරනවා ආත්ම වශයෙන් නොගෙන අන්න පටවිය පටවිය පටවිය ලෙසත් පටවිය ආත්ම වශයෙන් නොගෙන ඒ නොපැමිණෙයි ඒ බැස නොගනී කියන එක. එතකොට උපාදාන උපාදාන කරගන්න නැති බව ඒ අබිනිවේෂ කරගන්න නැති බව ඒ ෂේකොට ඒ විරාග විරාග නිරෝධ හේතුවෙන් ඒ හරපියා අන්න ආශ්‍රව කෙලේශයේකි අන්න ආශ්‍රව රහත් භාවයට පත් වුණු ආකාරය පැහැදිලි කර යුතු වෙනවා. එතකොට ඒ වාසිතේ කෙසේ විතුද කියන එක ඒ සය ධාතු පැහැදිලි කරන්න කියනකොට නිකම් මේ පටවියාපෝ තේජෝ වායෝ කියලා ඊට පස්සේ ආකාශ ධාතුවේ විඤ්ඤාණ ධාතුවේ කියලා කියන එකක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී ඒ අනාත්ම ධර්මයේ කෙසේ විය යුතුද කියන එකයි. ඒ කියන්නේ පටවිය පටවිය තුල ආත්ම ආත්ම සංඥාවක් නැති බවත්. ඒ ආත්ම වශයෙන් නොගන්නා බවත්. එතකොට පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත තුල සතර මහා ධාතුන්හි ආත්ම වශයෙන් නොගැනීම ආත්මීය දැනීමක් නැතිවීම. දැන් අපි කියනවා නම් දැන් මේක සතර වෝහාර ධර්මවලදීත් එනවා. ඒ කියන්නේ සතර වෝහාර ධර්මයේදී පැහැදිලි කරේ දිට්ඨ සුත මුත්ත විඤ්ඤාත කියන විදිහට. නමුත් දැන් මෙතන සය ධාතු විදිහට ගන්නකොට දැන් මෙතන ගන්නවා අර මුත කියන තැනේදී එතකොට ගාන ජීවා රස ගන්ධය සහ උණුසුම සීතල තද ගති. අන්නේ කාය ප්‍රාසාදේ කියන එක උණුසුම සීතල තද ගතිය තුළ ආත්ම ස්වභාවයක් ඉස්මතු වෙනවා දෙයක් කියලා ඉස්මතු වෙනවා එතන ඒ එන අරමුණේ එතන එහෙමනම් රහතන් වහන්සේ නමක් නැහැ. එහෙනම් ඒ කාය ප්‍රාසාදේ තුළ ආත්ම ස්වභාවයක් දැනෙන්නේ නැත්නම් ඒ සය ධාතුන්හි ආත්ම ස්වභාවයක් දැනෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මෙන්න මේක මෙන්න මේ විදිහට ඔබ දරා ගන්න. මේක අපගේම ප්‍රත්‍යක්ෂය තුළ අපි දේශනා කරන්නේ. ඒ කියන්නේ කෙසේ විය යුතුද සය ධාතු. දැන් අපි ගමු සතර වෝහාර ධාතු කෙසේ විය යුතුද? දැන් රහතන් වහන්සේ ස්වභාවය කුමක්ද? ඔන්න අපගේ ප්‍රත්‍යක්ෂතාවයෙන් අපි ඔබට පැහැදිලි කරනවා. ඒ කියන්නේ කුමක්ද? දැන් සතර වෝහාර ධාතු කියනකොට එතන දිත්තේ දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ කියනවා වගේ එතනදී දෙයක් කියලා දැනෙන්නේ නෑ. දෙයක් කියලා දැනෙන්නේ නැත්තම් එතන දෙයක් කියලා හමු වෙන්නේ නෑ. එහෙනම් දෙයක් කියලා හමු හමු වෙන්නේ නැත්තම් ඒ දෙයක් කියලා දැනෙනවනම් ඒ වර්ණය තුළ ශබ්දය තුළ, ගන්ධය තුළ, රස ඒ කියන්නේ මේ එන සෙන්සර්ස් වල එන ආරම්මනේ දෙයක් කර ගන්න කෙනාට මේ දෙයක් කියලා බැස ගන්නවා නම් එතන රහතන් වහන්සේ නමක් නැහැ. ඇත්තම කතාව රහතන් වහන්සේගේ ස්වභාවයට එහෙම දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔව් ආහාර ධර්ම. පංච උපාදානස්කන්ධ ගන්නකොට වේදනා සංඥා සංකාර විඥාණයෙන් තමයි මේක දෙයක් කියලා ගැනෙන්නේ. මේ එකම තැන තමයි පෑදලිකයි. නමුත් මේ ආකාර කීපයයි. ප්‍රශ්න කරනකොට තමයි මේක තේරෙන්නේ. පංච උපාදානස්කන්ධ බාහිර කොයන්වත් හම්බෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ කියන්නේ මෙතන දෙයක් කළා ගන්න ආකාරය. එතනදී වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දැන ගැනීම. ඒ තරමුණමයි. වෝහාර ධර්ම කිව්වත් අරමුණමයි. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එතකොට පංච උපාදානස්කන්ධ කිව්වත් අරමුණමයි. සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. එතකොට දැන් මේ තුන්වෙනි කාරණාව පැහැදිලි කරේ කුමක්ද බුදුන් වහන්සේ ප්‍රශ්න කරන්න කිව්වේ සය ධාතු. සය ධාතුත් ඒ වගේමයි. සය ධාතුත් බාහිර දෙයක් වෙලා හම් වෙන්නේ නැහැ. ඒත් විඥානීය අත්දැකීමක්මයි වෙන්නේ. එහෙනම් විඥානීය අත්දැකීමක් කොහෙවත් හම් වෙන්නේ නැහැ. අන්න ඒකයි ඒක මේ පටවි ආත්ම වශයෙන් දැනෙන්නේ නැහැ කියන එක. එහෙමනම් පටවි ආපෝ ආත්ම වශයෙන් දැනෙන්නේ නැහැ කියන එක. එහෙනම් දෙයක් කියලා දැන්නොත් ආත්මයක් කියලා දැනනවා. දෙයක් කියලා දැනෙන්නේ නැත්නම් ආත්මයක් කියලා දැනෙන්නේ නැහැ. ඒතර මේ සේරම විඥානීය අත්දැකීම් කියලා ගත්තම බාහිරින් හම්බ වෙන්නේත් නැහැ. අන්න ඔබ කියනවා නම් පටවිය ආපෝ තේජෝ අරතී නරතීනි කියලා බාහිරින් ඔබ rahat වෙලත් නැහැ. ඒක දකින්න ඕනි මහා නුවණේ. rahat භාවය තුළ කොහොමද දැකිය යුතු ඒ අවබෝධ විය යුත්තේ ඒ අවබෝධක් ඥානය තුළ ඒ rahat භාවයට ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ කොහොමද? ඒ පටවිය ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු සහ විඥාන ධාතු කිව්වත් එයත් සියල්ලම විඥාන මායාවෙම අත්දැකීමක්. කාය ප්‍රාසාද තුල අත්දැකීමක් උණුසුම සීතල තදගතිය කියන්නේ. එතකොට ඒ විදිහට ඔබට දැක්කොත් අන්න සය ධාතු ඔබ ආත්මීය දෙයක් කියලා හම්බ වෙන. දෙයක් කියලා හම්බුනොත් එතන ආත්ම ස්වභාවයක්මයි. අන්න ඒකෙන් මිදුනොත් තමයි රහත් භාවය කියන්නේ. එහෙනම් එතන දෙයක් කියලා හම්බ වෙනවා නම් එතන රහතන් වහන්සේ නමක් නැහැ. එතකොට දිත්තේ දිත්ත දිත්ත සුතමුත එන ආරම්භනවලත් දෙයක් හම්බුනේ නැහැ. එන උපාදාන ස්කන්ධවලත් දෙයක් හම්බුනේ නැහැ. එහෙනම් අවසානයේ පැහැදිලි කරපු ධාතු වල සය ධාතු වල දෙයක් හම්බුනේ නැහැ. ඔන්න ඊගාවට නැවතත් ප්‍රශ්න කරන්න කියලා කියනවා. එතකොට සතුටින් පිළිගන්නේ ඒසේ පවසනවා නම් ඊට පස්සේ කියනවා මතුවේ ප්‍රශ්නයක් ඇසිය යුතුය. මේ අපි දැන් පාලි පොඩ්ඩක් සූත්‍රය පොඩ්ඩක් තියලා අපි අවශ්‍ය තැනේදී ඉස්මතු කරමු. මේකේ කාරණා ටික පැහැදිලි කරගෙන යමු. බුදුන් වහන්සේ නැවතත් පැහැදිලි කරමු සරල විදියට. එතකොට මේක නැත්තම් මේක දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට ඔබටත් පහසුයි ඔබටත් වැටහෙනවා කියන කාරණා. දැන් කාරණා තුනක් පැහැදිලි කරා. දැන් හතරවෙනි කාරණා. ඒ කියන්නේ මෙතනදී බුදුන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරන්න කියලා කියනවා. අවත්නි භාග්‍යවත් සියල්ල දන්න අද ওই විදිහට කියලා කියනවා. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන ගැන. එතන කියනවා ආධ්‍යාත්මික බාහිර ආයතන ඒ සදෙන මොනවට වදාර කවර සදසක් යත් අන්න ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධය, දිව රසය. ඒතොර ස්පර්ශයේ අන්න උණුසුම සීතල තදගතියේ ධර්මය සිත ධර්මය ස්පර්ශයේ කාය ප්‍රාසාදේ. ඒතොර සිත ධර්මය කියලා. එතකොට ආයතන 6 විදියට අරගෙන අසකන දිවනාසේ කය මන කියන මේන ආරම්මනවලත් ආත්මයක් සත්වේ පුජ්‍යලයක් හම් වෙන්න බෑ. ඒ අමු වෙනවා නම් එතන රහතන් වහන්සේ නමක් නැහැ. ඒතකොට අජ්‍යත බහිද්දා කියලා කියනකොට අසත් රූපයත්. එතකොට අසත් රූපයත් කියනකොට මෙතන ඇස කියන්නේ මෙතන ආයතනික කෘත්‍යය. එතකොට ඇස කියන්නේ මෙතන ආයතනික කෘත්‍යය. රූපය කියන්නේ හදාගත්ත රූපේ. ඒ තුල දෙයක් තියෙනවා දැන් අසත් රූපයත් අජ්ජත් ආයතනත් බහිද්ධ ආයතනත් කියන්නේ අපි සාමාන්‍ය සරලව පැහැදිලි කරනවා නම් ඔබ දන්නවා මේ එළිය තියෙන්නේ මෙතන මම ඉන්නේ කියන අජ්ජත් බහිද්ධ කියන අන්ත දෙකක් අපිට හමු වෙනවා. එතකොට අර තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් අසෘතවත් පු탁ජන කෙනාගේ ස්වභාවය තමයි එළියෙන් පෙන්නන එක. අර තියෙන්නේ අඹගා, අර ඉන්නේ දරුවා, මේ තියෙන්නේ gedara. ඒතකොට ඒ එළියෙන් පෙන්නකොට මේ මෙතන මම ඉන්නවා. මම තමයි දැන් මේවා හිතන්නේ. අජත්ත බයිත දෙකක්. ඒතකොට නාමයේ රූපේ කියන්නේත් මේ ස්වභාවයෙන්ම තමයි. ඒතකොට අපිට මෙතන රූප නාමයේ අතන රූපේ. ඒතකොට මෙතන වේදනා සංඥා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අයං උච්ච නාමං කියන කොටත් ඒ ස්වභාවයම තමයි. මෙතන නාමේ අතර රූපය කියලා ගන්නවා. එතකොට චත්තාරෝච මහ භූතන උපාදාය රූපගෙන එතන රූපය කියලා ගන්නවා. මා භූත ඇසුරු කරන රූපේ. නමුත් මේ රහතන් වහන්සේගේ අත්දැකීම නෙමෙයි. මේක සාමාන්‍ය පෘථග්ජන අත්දැකීමක්. රහතන් වහන්සේගේ අත්දැකීම අපි මේ හොඳ අවබෝධයකින් ඔබට මේ මේ පොත තුල මොන කාරණා පැහැදිලි කරත් හොඳ අවබෝධයකින් ඔබට ඒ සත්‍යය එලි කරනවා. ඒ කියන්නේ අජ්ජත් බහිද්දා කියන රහතන් වහන්සේට අන්ත දෙකක් අමුවන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ මේ රහතන් වහන්සේ අන්ත දෙකක් පරිහරණය කරන එතන තියෙන්නේ අන්න විඥානේ එතකොට පතිත්ිත විඥානයක් වෙනවා. ඒ තුල දෙයක් හමු වෙලා තියෙනවා. ඒ තුල ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒ තුල රහත් භාවයක් නැහැ. එහෙනම් අන්ත දෙකක් හමු නොවෙනවා නම් අන්න එතනයි අන්ත දෙකෙන්ම මිදුණු තැනයි දෙයක් හමු නොවන තැනයි එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය. ඒක ප්‍රශ්න කරන්න කිව්වේ අන්නේ ඒකයි බුදුන් වහන්සේ රහතන් වහන්සේගේ එහෙමනම් ඒ ස්වභාවය ඒ ප්‍රශ්න කරොත් අන්න පැහැදිලි කරොත් මෙන්න මෙතන මෙහෙම දෙයක් නැති බව අජ්‍යත්වවත් බාහිරවත් දෙයක් හම් වෙන්නේ කියන එක අන්නේ මනාකොට පැහැදිලි කරොත් ඒ නාම රූප පුරුජණය වෙන ඇටි අන්නේ රහතන් වහන්සේගේ ආත්මය පරිහරණය කරනවා නම් බාහිර තියනවා කියලා ගන්නවා නම් මෙතන මම ඉන්නවා කියන එකත් සිද්ධ වෙනවා බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් පොත තියනා කියලා ගත්තොත් පොත තියෙන තැන ඔය මමත් තියෙන්නේ. හැබැයි පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැත්තම් මෙතන මමත් නැහැ. ඒ තම මම පොත තිබ්බොත් මාත් ඉන්නවා. ඒ සෝමස්මි අමේසවත්තා. හැබැයි පොතන පොත කියලා දෙයක් නැත්තම් අන්න ඒක දකින ඒ තම මම නැති වෙනවා. මම මගේ මගේ ආත්මය කියන එක නැති වෙනවා. එහෙනම් ඒ තම මම ඒසවමස මේ සත්තා කියන එක අන දුරු වෙනවා. හැබැයි එතන දෙයක් තිබ්බොත් මෙතනම අන්න ඒකයි අජ්ජත් බහිද්දා කියන මේ අන්ත දෙකක් පෙන්වන හේතු. මේක අවිද්‍යා භූමියේ තියෙන. මේක පෘථග්ජන භූමියේ තියෙන. සතාසි උපවපව බාහිරත්ත කරගෙන ඉන්නේ. ඒතකොට අන්තෝ ජටා බහි ජටා කියලා අන්ත දෙකක් අපිට හම් වෙන්නේ අන්නේ නිසයි. එතකොට හැබැයි ඒක පෘථග්ජන භූමිය. ආර්ය භූමියේ අන්ත දෙකක් හම් වෙන්නේ නැහැ. මෙයයි රහතන් වහන්සේගේ අත්දැකීම. එයයි රහත්භාවය. එයයි ආත්ම දෘෂ්ටිය තුල තමයි අන්ත දෙකක් තියෙන්නේ. දෙයක් තිබ්බොත් තමයි මෙතන මමත් ඉන්නේ. හැබැයි ඒ රහත්භාවයේ තුල ඒ සීනාසව රහතන් වහන්සේ ධම බවටපත් වෙන්නේ රහත්භාවයට. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ අනුත්තරත්වයටපත් වෙන්නේ දෙයක් හමු නොවන තැන. දෙයක් හමු වෙන තැන, ලෝකෙට බැසගත් තැන, ලෝකයක් ඇති තැන, ලෝකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝක විදු කියන තැනට යන්නේ නැහැ. ඒ අනුත්තරත්වයට එන්නේ නැහැ. ඉතින් මේක මහා නුවණට හසු වෙන්නේ ඔබ මේක ප්‍රායෝගිකව ඔබට අත්දකින්න නම් ඔබ ප්‍රායෝගිකව මේ ධර්මයේ ප්‍රායෝගික වෙලා නම් ඔබට මේ අත්දැකීම තියෙනවා ඔබ අපි ඒ රහත් භාවයට ඔබ ඊටාම ළඟයි. ඒ අවබෝධයේ ඇතිතාක්, ඒ අවබෝධයේ නැතිතාක් ඔබ රහත් භාවයට සමීප නැහැ. මේක මිට කලින් පැහැදිලි කරපු උපාදානස්කන්ධයේ ස්වභාවයම. ඒ ස්කන්ධ කායා කියන එක දකින්න බැරි නම් ඔව් දකින්නේ කය කියන එක මේ මේ මුතකලාබරෙන් නම් ඒ රහත් භාවය ඔබට දුරයි. හැබැයි ඔබ දකින්නේ ස්කන්ධ කායා කියන තැනින් දෙයක් කරගන්න තැනින් නම් ඒ රහත් භාවයේ ඔබට ළඟයි. එහෙනම් ඔබ රහත් භාවයට ළඟයි. ඒ ඕහාර ධර්මවලත් ඒක තියෙනවා. එන අරමුණු වල දෙයක් කරගත්තොත් ඒ රහත් භාවය ඔබට දුරයි. හැබැයි දෙයක් දකින්න නැත්නම් ඒ රහත් භාවය ඔබට ළඟයි. මේ ඔබ ගමන් කරන සීනාසව ඒ රහත් භාවය කරා මේ නිවන් මඟ යන ආකාරය මේ යෝගාවචර ස්වභාවයයි මේ පෙන්වන්නේ. එහෙනම් ඔබ ආයුතු මාවතත් කුමක්ද කියන එක මේ ජබ්බ සෝදන සූත්‍රය තුළ ඔබට මනාව හමු වෙනවා. අතරම නිවන් මඟ යන සෑම කෙනෙකුටම මේ පැහැදිලි කිරීම ඊටාම වටිනවා. ඇත්තරම කෙසේ විය යුතුද කියන එක ගලප ගන්න වටිනවා. එතකොට මෙතනදී අපි පැහැදිලි කරේ අජ්ජත් බහිද්දා කියන ඒ ස්වභාවය. ඉතින් එතනදී වචනේ දැන් පැහැදිලි කරන ඒ ඒ තේරුම පරිවර්තනයට අපි පොඩ්ඩක් යොමු වෙලා බැලුවොත් මහණෙනි ඒ කතකරණි එතකොට ඒක ලැබූ රහත් ඵල එතකොට ෂේවේ භව සංයෝජන ඇති මොනවට මිදුණු ඒ ශීනාශ්‍රව මහානාට ඒ එතකොට ආ රූපේ චක්කු විඥානේ චක්කු විඥානේ විඤ්ඤාත ධර්මයෙන් තෘෂ්ණා ඡන්දයෙන් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් ඒ තණ්හා මාන දිට්ඨියක් උපය උපාදාන සිත ඒ තෘෂ්ණා දෘෂ්ටි නම් ඒ අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය කෙනෙක් ඇද්ද ඒ ඌගේ ෂය හේතුවෙන් විරාගයේ හේතුවෙන් නිරෝධයේ හේතුවෙන් එතය හේතුවෙන් ඒ මිදුනේයි නුවණින් දනිමි. අවත්නි ඒ ස්රෝතේ ශබ්දේ ගහනේ එතකොට මේන ආරම් අර අරමුණු වල එතකොට මෙතනදි කියනවා ඒ තණ්හා මාන දිට්ටි දෙයක් තිබ්බොත් තමයි දෙයක් කියලා ගන්නකොට මෙතන තණ්හා මාන දිට්ටි තියෙනවා ඒ කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒක තණ්හා මාන දිට්ටි කියන්නේ ඒකේ ඒකේ ඒකේ තියෙනවා දෙයක් කියලා ගත්තොත් එතන මම මගේ මගේ ආත්මය කියන ඒ තුනම තමයි තණ්හාමාන දිට්ඨි කියන්නේ. ඒ කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒක දකින කෙනෙක් ඉන්නවා. එතකොට මම ඉන්නවා. එතකොට තණ්හා. එතකොට මාන ඒක මගේ. එතකොට මැනීමක් තියෙනවා. එතකොට තණ්හා මාන. දිට්ඨි කියන්නේ ඒක ආත්මය. මම මගේ ආත්මේ. මම මගේ මගේ ආත්මේ. එතකොට ඒකම තමයි තණ්හා මාන දිට්ඨි. මේ වචන මේ මෙතන වචන ස්වභාව වචන වලින් තමයි මේක ඔබ දකින්නේ. තණ්හා මාන දිට්ටි කියන එකත් ඒ වගේම මම මගේ මගේ ආත්මය. නමුත් මේ එකම මේ බැලුවාම මේකේ විග්‍රහය බැලුවාම එකම විග්‍රහයයි. දෙයක් තිබ්බොත් තමයි මම මගේ මගේ ආත්මේ ඒකම තමයි තණ්හාමාන දිට්ටි. හැබැයි මෙතනදී තවත් මේක ගැඹුරින් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ අසත් රූපයත් ඇසේ විඥානයත් කියන තැනින් ඒ කියන්නේ දෙයක් කරගන්න තැනින් චක්කුන් පටිච්ච රූපේ චුප්පච්ච චක්කු වෙන තින්න සංගති පස්සෝ කියන තැනින්. ඒතකොට එතනදී අර අර අජ්‍යත බහිද්දා කියන අන්ත දෙකක් දකින්නේ නැහැ කියන තැන. ඒ අන්ත අන්ත දෙකක් හමු වෙන්නේ නැහැ කියන තැන පෙන්නේ. එතන දෙයක් තිබ්බොත් මෙතන මෙතන මමත් ඉන්නවා කියන එක. එතකොට එතන විඥානේ බැස ගන්නවා කියන්නේ එතකොට එතන දෙයක් වෙනවා. එතකොට මෙතනදී අවබෝධය මනාවකට තියෙනවා අස ගැන චක්කුෂය ගැනත් ඒ වගේම චක්කු විඥානය ගැනත් එක්කෝ ඒ වගේම චක්කු සම්පස්සේ ගැන. මේක දෙයක් ඒ කියන්නේ මෙතන ලොකු තේරුමක් තියෙනවා. එතන වේදනාවක් ඒ කියන්නේ ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ දෙයක් තිබ්බොත්. එහෙම වුණොත් අර චක්කු සම්පස්සේ කියන්නේ දෙයක් කරගන්න එකමයි. එතකොට චක්කු විඥානය කියන්නේ දෙයක් කියලා දැනෙන එකමයි. ඒක චක්කු සම්පස්සේ වෙනකොටත් ඒක ඒක දෙයක් කරගෙන. එතකොට එතන එතකොට චක්කුසේ කියන්නේ එතකොට අසත් ඒ ඇස කියන්නේත් මේක හදාගන්න එකම. එතකොට මෙතනම මේ සිද්ධිය සිද්ධ වෙන එකක් අපි හදාගෙන දකින එකක් අපිට මේ ධර්මයේ හොඳින් නෝනින් දැක්කොත් තමයි අසත් රූපයත් ඇසේ විඤ්ඤාණත් කියන තුනේම මිදීම සිද්ධ වෙන්නේ. එතකොට චක්කුසේහි රූපේහි චක්කු විඤ්ඤාණේ චක්කු විඤ්ඤාණයෙන් යම් උපදීන යම් තෘෂ්ණාවක් රාගයක් නන්දියක් එයත් ඒ තෘෂ්ණාවත් ඒ උපාදාන නොගෙන ඒ තෘෂ්ණා දෘෂ්ටි ලෙස ඒ ගන්නේ නැතුව ඒක මිදුනොත් ඒක අන්න විරාගයට ගියොත් අන්න එතනයි රාතන් වහන්සේගේ ස්වභාවය. එතකොට අසෙන් දෙයක් කියලා ගත්තොත් ඒ දෙයට බැසගත්තොත් අභිනිවේෂයට ගියොත් ඒක දෙයක් කරගත්තොත් ඒක අභිනන්දනයට ගියොත් ඒක තණ්හාව ඒක උපාදාන සේරම එතනයි තියෙන්නේ. එතකොට එකම පරයායක් මේ වචන පොඩ්ඩක් පරිස්සමින් දකින්න. එතකොට එතකොට අධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විදිහට දැක්ක දකින ආකාරය කියනකොට ඒක ඇස කන දිව නාසය කය මන එතකොට මේ අරමුණු තමයි මෙතන එන්නේ එතකොට අරමුණේ තමයි බාහිර කරගන්න නැතිකමත් සිතෙත් එහෙම දෙයක් හමු නොවන තැනත් එතන මිදීමයි ඒ චිත්ත විමුක්තියයි ඒ දෙයක් කියලා ගත්තොත් ඒ විමුක්තිය යට හමුවන්නේ නැහැ එතකොට එතන තණ්හාමාන දිට්ඨිය ඇති වෙනවා. එතන මෙන්න මෙයයි රහතන් වහන්සේගේ අත්දැකීම. එතකොට මෙයයි ප්‍රශ්න කරන්න කියලා කියන්නේ. කෙසේ වේතුද කියන්නේ. එතකොට ඒ පැහැදිලි කරනවා නම් ඒ බාර ගන්න කියලා බුදුන් වහන්සේ එතනම පැහැදිලි කරනවා. මේ මෙපාරේදී දක්නා වූ ඒ ඒ දක්නා වූ ඒ සවදාරු ආධ්‍යාත්මිකත් බාහිරත් ඒ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රව කෙරෙන් මිදුනේ වේද මහණෙනිය පිළිගනි කියලා කියනවා. ඊට පස්සේ නැවතත් ප්‍රශ්න කරන්න කියලා කියනවා. දැන් ඔන්න පස්වෙනි කාරණාවට එනවා. මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලි කරනවා නිමිති අනුනිමිති ගැන. ඒ කියන්නේ මේක මේ විදිහටම පරිවර්තනය තියෙන විදිහටම අපි ගත්තොත් දැන් මේ පස්වෙනි කාරණාවට එනවා. දැන් අධ්‍යත්ත බහිද්දා කියන ආයතන විදිහට බැලුවා එතනත් මිදීමක් දැක්කා ඊට පස්සේ සවිඥානික කයේද බාහිර හැම නිමිත්තේද ඒ මාන නම් වූ ඒ අහංකාර තෘෂ්ණා නම් වූ මමින්කාර මාන අනුශය මොනවට නසන ලද්දාවද මානෙනි ඒ නිම වූ බඹසර ඇති අන්නේ ඒ කෙලස් බර ඇති ඒ රහත් ඵල පිණිස ඒ භව සංයෝජන මිදුණු ඒ සීනාස්ත්‍ර මහණෝගේ ඒ මෙන්න මේ ප්‍රශ්න කරන්න කියන කියනවා. ප්‍රශ්න ව්‍යාකරණ පිණිස මේ ස්වභාවය ඇවත්නි තථාගතයන් අදන් ඉදිරියටම කියලා කියනවා ඒ දහම් අසා මම ඒ සද්ධා ප්‍රතිලාභයෙන් යුත් වූ මෙසේ ගෘහවාසී මෙන්න මේ විදිහට කියනවා කෙලස් රජති ඒ මෙන්න මෙතනදී වටිනා කාරණා කීපයක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට බඹසර මෙතන මෙතනදී පැහැදිලි කරනවා සවිඥානික කයේද බහැර හැම නිමිත්තේද එතකොට මෙතන හැම නිමිත්තේ කියලත් කියනවා. එතකොට සවිඥානික කයේද බහැර හැම නිමිත්තේ මාන නම් වූ අහංකාර මමින්කාර මාන අනුසය කියනකොට ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය කියන ඒ මේ දෙයක් කරගන එකම තමයි මෙතන ඒ ඒ මෙතනදී තවත් වටිනා තනක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ගිහි ස්වභාවයත් පැවිදි ස්වභාවයත් ඒකත් පැහැදිලි කරනවා එතනදී කියනවා ගෘහ වාසයේ සම්බන්ධ ඒ කෙලෙස් රජස් ඇති ඒ ඒ ගිහි ඒ කෙලෙස් කෙලෙස් රජස් ඇති ඒ ගිහිගේ වසන්නාව විසින් ඒකාන්ත පරිපූර්ණ ඒකාන්ත පාරිශුද්ධ වූ ඒ බඹසර පුරන්නට සුකර නොයේ කියලාම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ මම ඒ කේවස් බහ හරදවා ඒ ගිහිගේ නික්ම ඒ පැවිද්දට පැමිණෙම් නම් ඒ මනවැයි පැහැදිලි කරනවා ඒ සුදුසුයි කියන එක බුදුන් වහන්සේ මේ මනවැයි කියලා ඒ සිත පහළ වෙනවා කියන එක ඒ සීනාශ්‍රව රහතන් වහන්සේගේ ස්වභාවය පැහැදිලි කරනවා. ඇවැත්නි මම පසු කලක අල්ප වූ හෝ බෝ දැන් මේ විදිහට කියලා කියනවා භෝග සායව අත්හැරියයි කියනවා ලාභ සත්කාර අත්හැරියයි කියනවා කේව හිසකේස් බෑවයි කියලා කියනවා ගිහිගේ නික්ම පැවිද්දට පැමිණියේ කියනවා ඒ පැමිණියේ නම් යෙහි කියලා කියනවා එතකොට මම මෙසේ පැවිදි වූයෙන් ඒ භික්ෂූන්ගේ එක් ශික්ෂා පැමිණියේයි අන්න එතකොට මේ විදිහට කියලා කියනවා ලැජ්ජා අත්තම් පැමිණියේම් සර්ව ප්‍රභු හිතානුකම්පි එතකොට අර ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පැහැදිලි කරනවා ඒ රහතන් වහන්සේගේ ස්වභාවය එතනදී තවත් පැහැදිලි කරනවා එයා එතකොට පවිත්‍ර වූ ආත්මයන් වාසය කළෙමි එතකොට පවිත්‍ර ආත්මයන් වහන්සේ කරමි. එතකොට දුන් දේ ගන්නා සුළු නුදුන් දේ නොගන්නා අනේ ස්වභාවයේ දුන්නොත් ගන්නවා ආහාර දුන්නොත් වළඳනවා නැත්තන් ඒ අනේ විදිහට මෙතන මේ පරිවර්තනේ අර ගටිකාර අනාගාමි කියන කොටත් අපි කිව්වා මේ විදිහේ පරිවර්තනයක් ගටිකාරගේ ස්වභාවය තුළ එතනදිත් අර පිනවන්නේ යන්නේ නැහැ අර හොයාගෙන හදාගෙන කන්නේ අර උපයගෙන කණේවා එහෙම නැත්නම් වගා කරගෙන කන ඒවා, එහෙම නැත්නම් Tamanට ඕන විදියට රස පිනවන විදියට ආයතන පිනවන ඒවා, ඒවට යන්නේ නැති බව, ඒ රහතන් වහන්සේගේ ස්වභාවයේ ඒ හම්බ කරගෙන කන ස්වභාවයක් නෙමෙයි. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය ආයතන පිනවන ස්වභාවයකුත් නෙමෙයි. දුන්නොත් වළඳනවා නැත්නම් ඒ අල්පේච්ඡව කටයුතු කරන එකයි එතනදී පැහැදිලි වෙන්නේ. එතන මහ කොටේ පරිවර්තනෙත් ඒ විදිහටම සඳහන් වෙනවා. ඒ වගේමයි මෙතනදී තවත් කාරණයක් පැහැදිලි කරන්න ඕනි. එතකොට මේ ගිහිවතේ පැවිදිවතට ආවුත් මනවයි කියන එකත් මෙතනදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉසකෙස් බා මේවා ආරදමා. එතකොට ඒ ඒ බහභෝග සම්පත්තියෙන් අතහැරලා එතකොට අල්පේච්ඡ ස්වභාවයට යනවා කියන එක. එතකොට දැන් මේ නූතන යුගයේ මේ භෝග සම්පත්තිය ගැන ඒ ඒ ඒ රැස් කරන ස්වභාවයේ මේකෙදි සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව පේනවා. ඒතකොට බුදුන් වහන්සේ මේ කරුණ තුළ පැහැදිලි කරනවා ඒ භෝග භෝග සම්පත්තිය අතහැරලා භෝග ස්කන්ධේ ඒව අතහැරලා එතකොට අල්පේච්ඡ ස්වභාවයට ඒ ගීගෙන් වික්ම පැවිද්දට අල්පේච්ඡ ස්වභාවය තමයි එතනදී මතු කරන්නේ. ඒ වගේම කියනවා ග්‍රාම ග්‍රාම ධර්ම සංඛ්‍යාත ඒ මෛතුන සේවනයේ විරතව ඒ දුරුව ඒ හැරපියා අතුම් භ්‍රමචාරීව අන කටයුතු කරන බව කියනවා. ඒ වගේම මුසාබස් කීමෙන් වැළකීම කියනවා. ඒ වගේම සත්‍යවාදී වූයම් කියනවා. ඒ ස්ථිර වචන ඇත්තෙක් වෙනවයි කියනවා. ඒ වගේම මෙතන විශ්වාසනීය වචන ඇත්තෙක් කියනවා. ඒ වගේම ඒ වැලකී සිටිනවා කියනවා ඒ දේ මුසාබස් දරවීම. ඒ වගේ ඒ සම්පූර්ණයෙන්ම වැළකී සිටින බවක් මෙතන සඳහන් වෙනවා. ඒ වගේම පිසුණු බස් ඒ වගේම මුසාවාදා පිසුණු වාචා. එතකොට ඒ සම්ප්‍රප්පලාපේ සම්පූර්ණයෙන්ම බැහැර බැහැර වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඒ මූණට ඒ වගේම කියනවා තව දුරටත් පැහැදිලි කරනවා ඒ සතුටු ඒ කියනවා මේ ඒ වගේම කියලා පිසු මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා ඒවෙන් බැහැර වෙනවා කියලා අහර පුර බහුජන කාමි එතකොට බහුජන මනාප ඇති ඒ බස් මෙතනදී වෙනස් ඒ භාවිතා වෙන්නේ එතකොට ඒ එතකොට මීට තවත් පැහැදිලි කරනවා එතකොට පළපින් එතකොට කාල කාලවාදී ඌයම් භූතවා මෙතනකේ ඌයම් අර්ථවාදී ඌයම් ධර්මවාදී ඌයම් විනයවාදී ඌයම් සුදුසු කල්ලි ඒ සුදුසු දේ ඒ පරයන්තේ ඒ අර්ථ සහිත ඒ භාෂිතේ භාෂිතේ ගැන කතා කරනවා ඒ වගේම මම විරත එතකොට එක් වේලෙයි බත වළඳ මෙතනදී එක් වේලෙයි බත වළඳන කරන කියලා කියනවා එක් වේලෙයි බත බත වළඳන කරන සුළු වීම විකාල භෝජනයෙන් වැළකුණේම් බොජුන් වැළකුණේම් ඒ අර නත්ති ගීත වාදන ඒ විදිහට මේ ටික කියනවා නටන ඒ නත්ති ගීත වාදන ඒති කියලා ඊට පස්සේ කියනවා වැලකුණේ ඊට පස්සේ අර විදිහටම අර රන් ත්‍රිදී පිළිගැන්මෙන් වැලකුණෙමි අමුදහන පිළිගැ කියන්නේ දානි පිළිගැන්වීමෙන් වැළකුණෙමි අමු මස් පිළිගැන්වීමෙන් වැළකුණෙමි එතකොට ස්ත්‍රී කුමාරිකාවන් පිළිගැනීමෙන් වැළකුණෙමි ඒ දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකෙනෙමි ඒ විදිහටම කෙත්වත් වතු පිටියේ හැම දෙයකම අතහැරෙනවා කියලා කියනවා ඒ වගේම තම සන්තකේ කිසිවක්ම තබා ගන්න බවක් මේක සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ස්වභාවයේ පවසන්නේ මේ රහතන් වහන්සේගේ ස්වභාවය. මේ පවසන්නේ බුදුන් වහන්සේ මේ හරපියා දමනවා කියන එක මේ රහත් භාවයේ ස්වභාවයයි. එතකොට කාලේන අර විදිහට මේ වාක්‍ය ටික සේරම අපිට පාලියෙන් දකින්න ලැබෙනවා. සූත්‍රය තුළ තියෙනවා. එතකොට පටිවිරතෝ ආහෝසින් එතකොට උපක්ඛෝ උපක්ඛ කට්ටෝ එන එතකොට පටි පටි විරතෝ අහෝසින් ඡේදන ඒ විදිහටම කියනවා ඒ පටි විරතෝ කියන්නේ මේවා මේව පරිහරණය කරන්නයි කියන්නේ පටිවිරතෝ කියන වචනේ දිගටම භාවිතා කරලා තියෙනවා. එතකොට සෝ පටිවිරතෝ අහෝසින් කියන වචනේ භාවිතා කරන පටිවිරතෝ අහෝසින් අර විදිහටම දිගටම කියලා ඊට පස්සේ ඒ කියන්නේ ඒවා පටි පටිවිහරති බහුසින්. ඒ කියන්නේ ඒවා පරිහරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඒ පටිවිහරත කියන්නේ දැන් ඒවට අනු ඒ ඒවා දැන් අපි මෙහෙම අපි ගත්තොත් එහෙම එන්න මේ මේක දකින්න මානුවණින් රහතන් වහන්සේගේ ස්වභාවයටයි දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද ආත්ම දෘෂ්ටිය නැහැ ආත්ම දෘෂ්ටියක් නැති වෙනකොට කෙනෙක් දෙයක් මුකුත් හම්බෙන්නේ නැහැ බාහිරෙන් මිදෙනවා කියන්නේ බාහිර කිසිම දෙයක් ගහක් කොලක් දරුවෙක් ගයක් දොරක් මොකක්වත් කොහොමත් හම් වෙන්නේ නැහැ. පටිවේරතෝ කියන්නේ ඒවා ඒවා ඒවට බැඳිලා නැහැ. බැඳීමක් ඒවා ඒවත් ඒවා අල්ල ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් හැබැයි මේක බොහොම පරිස්සමෙන් ගන්න මේ සූත්‍රය මේ පැහැදිලි කරන කාරණා මේකේ පටිවිහෙරතෝ කියනකොට මේවා පරිහරණය කර මේ කියන්නේ මේවා මම කරගෙන මගේ කරගෙන නැහැ. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ සාමාන්‍ය විදිහටම කනවා බොනවා. සාමාන්‍ය විදිහටම කතා බහ කරනවා. අපි කියව වෙනදා විදිහටම පේනවා වෙනද විදියටම දැනෙනවා වෙනද විදියටම ඇහෙනවා මුකුත් වෙනස් වෙලා නෙමෙයි. නමුත් මේ මගේ කියන දේවල් හම්බ වෙන්නේ මගේ මමේ කියන දේවල් නැති වෙනවා. එතකොට එහෙම එහෙම අවබෝධයෙන්ම මිදිලා තියෙන්නේ. එතන සංකිතේ නිබ්බිදාය කියන තැන. එතකොට පටිවේරදේ කියන්නේ ඒ විදිහට මගේ කරගත්ත ස්වභාවයයි නැති වෙන්නේ. දැන් අපිට දකින්න ලැබෙනවා නූතනයේ මේ මේ රහත් කියා ගන්න අයන අපි දකින එක පටිවේරද කියන එකක් නැහැ. ඇත්තට මේවා ඒ භාවිතා කරන්නේ බැසගෙනමයි. ඒ ආහාර ගන්නෙ ඇත්තටම ගිජු විදියට, පෙරේත විදියටමයි. එතකොට ඒ නිසාම පිරියන අය ගොඩක් අපි දකිනවා. මෑත යුගයේ ආත්භාවය ප්‍රකාශ කරන ගොඩක් අය මේ ආහාරයට ගිජුකම ගොඩක් අපි දැක්කා. ඒ රස පිනවන්න යනවා. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඒ මේ ධර්මයේ දැන් මම රහත් කියලා කිව්වහම අනිත් එක්කම නිකන් ගණන් ගන්නවත් නැහැ. පහත් කියලා හිතනවා. ඊට පස්සේ හිතනවා මම තමයි දැන් ඔක්කොම දන්නේ මම තමයි දැන් හරි මේ රහත් කෙනෙක් කියලා. එයා ආරූඪ කරගන්නවා රහත් භාව. ආරූඪ කරගෙන ඊට පස්සේ ඕන ඕන දේවල් කනවා ඕන ඕන දේවල් කරනවා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේට ඒව නෑ මේක ප්‍රශ්නයක් නෑ මෙන්න මේක විකෘති මනසක්. ඒක විකෘතියක්. එහෙම දෙයක් මෙතන මේක අපිට පාරිශුද්ධව දකින්න දකින්න ලැබෙන එහෙම දෙයක් නැති බං. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඔය ඕන ඕන දේවල් කනවා කියන එකක් ඒ වගේ නිකන් බඩජැහැරිකමක් මේකේ අපිට පේන්න ලැබෙන්නේ ඕන ඕන දේවල් හදාගෙන කනවා කියන එකත් අපිට පිළිගන්න බෑ එහෙම දෙයක් අපිට මේ සූත්‍රවල හම්බ වෙන්නේත් නැහැ. ඒතර අල්පේච්ඡතාවය කියන එකට ගැලපෙන්නේත් නැහැ. ඒතර එක් වේල වලදනවා කියන එකට ගැලපෙන්නේත් නැහැ. එතකොට මේ කියන මේ කියන දේවල් හොඳින් නුවණින් දකින්න. මේ රහතන් වහන්සේලා නෙමෙයි. ඔබ ඒ පස්සේ යන්න එපා නළුව පස්සේ. ඔබ දකින්න සැබෑම රහත් භාවයේ කුමක්ද කියලා. අනිත් එක එවැනි එවැනි ඇබ්බැහි වීමට යොමු වෙලා ඉන්න එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් දරන අයටත් අපි කියනවා පුළුවන් තරම් පිරිසිදු වෙන්න ඔබ විශාල අගතියකටයි වැටෙන්නේ. ඔබ පස්සේ එන අනුගාමිකවත් අගතියට වැටෙනවම. ඒක නිසා බොහොම පරිස්සමෙන් එදියා බලන්න. ඔබ පිරිසිදු වෙන්න ඕනි. ඒ නිසා මේ එලිදරව් කිරීම වැදගත්. ඔබට ජබ්බිසෝදන සූත්‍රයේ මේ ටික බලන්න පුළුවන්. මේ පටිවිහරති කියන එක හැබැයි ඔබ වැරදියට විග්‍රහ කරන්න පුළුවන්. පටිවිහරති කියලා කියන්නේ සාමාන්‍ය විදිහටම ඒවා භාවිතා කරනවා නමුත් බැදිලා නැහැ කියන එක. හැබැයි ඔබ එතනදිත් රැවටෙන්න එපා. එහෙනම් අල්පේච්ඡතාවයේ තියෙන්න ඕනි. එහෙනම් මහේච්ඡතාවයේ තියෙන්න බෑ. එහෙනම් මහේච්ඡතාවයේ තියෙනවා නම් පටිවිරති ඒ වුණාට මං කනව බොනවා කියන එතන මහේච්ඡතාවයක් තියෙනවා. මම මේවා භාවිතා කරනවා කියනවනම් ඒ මහේච්ඡතාවය එතන අල්පේච්ඡතාවෙත් නැහැ. ඊගාව එක තමයි එක් වේල වළඳති කියනකොට. මෙතන පැහැදිලිවම රාතන් වහන්සේගේ මේ මේ මේ සේරගෙම අතහැරීමේ ස්වභාවය පැහැදිලි කරනවා. ඒ අතහැරීමේ ස්වභාවය අතහැරන ස්වභාවය සියල්ලම පැහැදිලි කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම ගීගේ නික්මන ස්වභාවයත් පැහැදිලි කරනවා. එතකොට පතිවිරති කියන එකනොත් ඒ ඔක්කොම හරියට විග්‍රහ කරගන්න. ආයි ගිහියෙක් වෙන්නේ නැහැ. ආයි පෘථග්ජනෙක් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ඔබ දකින්න මේ පෘථග්ජනයා කියන එක්කෙනාවත් මේ ගිහි කෙනෙක්වත් පැවිද්ද කෙනෙක්වත් මේ වචන වලින්වත් ඇඳුම් වලින්වත් නෙමෙයි. ඔබ මේක හොඳින් දකින්න. ඔබ දකින්න ඔබ ඔබගේ අභ්‍යන්තර පරිවර්තනය තුළ මේ අනාත්ම ධර්මයේ තුළ ආත්මයක් නැති බවට ඔබ අවබෝධයට පත් වෙනකොට මේ පටිවිරති කියන එක වෙන්නේ. ඒක නුවණින් දකින්න. මේ ඇඳුම් පාට ඇඳුමක්ද මේ ඇඳුම් මාරු කිරිල්ලක් නෙමෙයි. ඇඳුම් ගලවලා රාත් වෙන්නේ නැහැ කවුරුත්. ඇඳුම් මාරු කළා රාත් වෙන්නේ නැහැ. ඇඳුම් මාරු කරා කියලා භික්ෂුවක් වෙන්නේත් නැහැ. ඒකත් නුවණින් දකින්න. මේ සැබෑම භික්ෂු කොහොමද කියලා භික්ෂු සූත්‍රයේ තියෙනවා. ඒ අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණේ දෙයක් කරගන්න නැත්නම් භික්ෂුවක් ඉන්නේ. එහෙම දෙයක් කරගෙන ඒ පැසේ බහිනවනම් ඒත් එක්ක දඟලනවනම් එතන භික්ෂුවකුත් නැහැ. එතන පෘථග්ජනයි. ඒ ශ්‍රමණ සූත්‍රත් ඒ විදිහටම දකින්න. පැවිද්ද කියන එක වත, ගිහි වත, පැවිදි වත, වත වෙනයි. ශ්‍රමණ වෙනයි, භික්ෂු වෙනයි, අරහත්ත්වයේ වෙනයි. පටලව ගන්න එපා. අඳුම් වලට වඳිනවා කියන කතාව දැන් දැන් ඉවරයි. ඒ කාලේ ගියා. දැන් අඳුම් වලට වඳින කාලයක් නැහැ. දැන් සැබෑම භික්ෂුව දකින්න. දැන් මේ ඇඳුමට වැඳින්න ගිහිල්ලානේ අන්තිමට රාතන් වල රාතන් වහන්සේලා කියාගත්ත අය අරක්කු බෝතලේ අරන් බොනවනේ. ඒගොල්ලෝ ඔබ ඒත් වඳින්න ඕනද? ඇඳුමටද වඳින්නේ. ඇඳුමට වඳින්නේ ඇවිල්ලා නූගත්. ඒ කියන්නේ අශෘතවත් පුතග්ජන. මිත්‍යා දෘෂ්ටිකයි. මේක ඇවිල්ලා නිගණ්ඨාගමක් නෙමෙයි. මේ නිගණ්ඨ ධර්මයක් නෙමෙයි ඇඳුමට වඳින්නේ. මේක සැබෑම අරහත්ත්වයේ තුල ඒ මහත්ඵල උතුමන්ට කරන වන්දනාව ඇඳුමට වඳින එකක් නෙමෙයි. රැවටෙන්න යන්න එපා. දැන් මේ යුගයේ වෙන විට එහෙම කරන්න ගියොත් ඔය විශාල අගතියක වැටෙනවා. ඒකට හේතුව මේ යුගයේ විශාල ප්‍රමාණයක් ඉන්නේ පෘථග්ජන භික්ෂුන් වහන්සේ. ඒ කියන්නේ මේ යුගයේ විශාල ප්‍රමාණයක් ධර්මයේ කුමක්ද කියලා දන්නේ විනය කුමක්ද කියලා දන්නේ ශාසනය දන්නෙත් නැහැ. ධම්ම කියන එක අඳුන ගන්නත් බෑ එයාට. ඒ අය දන්නේ ආර විනය මොකක්ද කියන එකවත්. ඒ අය ශාසනයේ බාහිර gadol බැඳලා හොයන්නේ. ඒ අයට ශාසනය හම් වෙලත් නැහැ. මේ සිත තුළ මේ සිතෙන් මිදෙන මග මේ බුද්ධ ශාසනය සිත තුළ ශුන්‍ය ස්වභාවයේ ඒ ශුන්‍යත පටිසංයුත දේශනා එයා ඇසුරු කරන්නේ නැහැ. ඒක නිසා එයාට ධර්මය හම්බ වෙන්නේ නැහැ. එනිසා එයා බෞද්ධත් නෙමෙයි. ඒතර මිත්‍යා දෘෂ්ටිකයි. ඒක සමා කරන්න දෙයක් නැහැ. අපි ධර්මයේ සත්‍ය පිරිසුදු කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ වික්ෂුන් වහන්සේලා පවා පිරිසුදු වෙන්නේ. සත්‍යම දකින්නවා. සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහෙත්වා කියලා මේ කසාවත දරන්නේ එහෙනම් යන්නේ පිණ්ඩපාතේ එහෙනම් ඒ ඒ මොකක් සඳහාද? සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදීම සඳහා. ස්කන්ධයේ උදේවැදකේ උපාදාන ස්කන්ධේ මිදෙන සීලය රකින්න ඕනි නිසායි. සිව්පසේ. සිව්පසේ අවශ්‍ය නිසායි. පැවිදි වෙන්නේ අනුකම්පා උපාදාය කියලා ඉල්ලන්නේ. සබ්බ දුක්ඛ නිස්සරණ දුකෙන් මිදීම සඳහා. සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණත්තය නිවන් දැකීම සඳහා. අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන් ස්වාමීනි. ඔය පැවිද්ද මට දෙන්න ස්වාමීනි. සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණත්තය ඉමං කාසාවත් ගයත්වා පබ්බජ්ජාය. නේ. අතර ඔය පැවිද්ද මට දෙන්න ස්වාමීනි. ඒ විදිහටයි පැවිද්ද ඉල්ලන්නේ. එහෙනම් ඒක ඉල්ලලා ආයි බිස්නස් කරන්න යනවනම් නැත්තම් ජොබ් එකක් හොයාගෙන යනවනම් තවත් මොන හරි ආසාවන් ඉෂ්ට කරගන්න දුවනවනම් එතන භික්ෂුවක් නෑ. එතන කොහෙද භික්ෂුවක්? ඒ පෘථග්ජනෙක්. ඔන්න දැන් දැක ගන්න. මොකද්ද මේ වත? මොකද්ද භික්ෂුව කිය? මොකද්ද ශ්‍රමණ? මොකද්ද අරහත්ත්වය කිය? ඒ වගේ නිගණ්ඨය වෙන්න යන්න එපා. ඒක නිසා තමයි අද ශාසනය පිරෙන්නේ. ඇයි මේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා සරියුත් හිමියන්ට සාමණේර හිමියෝ දිව ගෑවෙනවා සිවුර කියලා කියනවා. ඒ තරම්ම ශාසනයේ විනිවිදභාවයක් තියෙනවා. නමුත් අද මොකදලා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර පෘථග්ජනෙක් කියලා නේ පහත් කොට සලකලා එළියට දාන එක නේ කරන්නේ. එදා බුදුසමේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. නිගණ්ඨයවත් අහන අවිලා ප්‍රශ්න. බුදුන් වහන්සේ එළවනවද? නෑ පිළිතුරු දෙනවා. සාකච්ඡා කරනවා. ඇයි ඒක තමයි මේ ධර්මයේ තුල තියෙන විනිවිදභාවය. අදේ විනීත භාවය නැති කළා අද නිකන් අද අරගෙන තියනවා වෙනම වෙනම මානීය සංකල්ප ටිකක් මාන්නයක් අරගෙන තියෙනවා ප්‍රශ්න අහන්න බෑ කියලා මාන්නයක් අරන් තියෙනවා මේක මොකද්ද මේකට හේතුව මේකට හේතුව කන්න ඕන වුණාම තලගොයත් කබරයක් තලගා කරගෙන කනවා කියන උපමාව වගේ වැඩක් Tamanට වැරදි කරන්න ඕන වුණාම තියෙන ඒවත් සකස් කරගෙන වැරදි කරන්න යනවා මේ නිගන්ඨය කරන වැඩක් මේක සාසනයට සුදුසු දෙයක් නෙමෙයි දැන් අද අපි දකිනවා මේ මේ මේ මොහත වෙන විට මේ මොහත වෙන විට මේ පුංචි දිවයිනේ බුද්ධ ධර්මයේ තුල අද මේ තියෙන මේ නැති බැරි කම නිසා කන්න නැති කම නිසා මේ ගෑස් නැති තෙල් නැති මේන මේ අරුබුද නිසා මේව ගැන මේව ගැන කතා කරනවා නමුත් මෙතන ලොකු විවේචනයකුත් දැන් වෙනවා ඒක තමයි මේ ශාසනය තුල මේ භික්ෂූන් වහන්සේලා තුල මේ මේ පිරිසිදුව මේ මේ ධර්මය අවදි වෙන මොහොතේ ඔවුන් විසින් මේ මේ යන වැරදි වැරදි කටයුතු ටිකක් දැන් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන මේ අකටයුතුකම් ටික සකස් වෙන්නක් තියෙනවා. ඒක අපි හොඳට දකිනවා. හොඳට දකිනවා මේ රැවටෙන්න එපා විශේෂයෙන්ම හැමෝම දැනුවත් වෙන්න ඕන. මේ හැමෝම ජබ්බිසෝදන සූත්‍රය බලන්න ඕන. ඒකේ තියෙන 49 වෙනි පිටුව හොඳට බලන්න. ඒකේ තුල තියෙනවා රහතන් වහන්සේගේ මෙන්න මේ කියපු පස්වෙනි ආකාරය පොඩ්ඩක් බලන්න. ඒකේ අල්පේච්ඡතාවය කියන්නේ කුමක්ද කියලා බලන්න. ඒකේ මහේච්ඡතාවයක් නැහැ. අන්නේ හොඳින් ඒක හඳුනා ගන්න පටිවිහරති තමයි පටිවිහරති උනාට අපි මේක සිතින් බැඳිලා නැහැ නමුත් පරිහරණය කරනවා කියලා Tamanට ඕනි දේ කරන්න බෑ. ඒක හොඳින් දකින්න මේ මේකට ගැළපෙන්නේ නැහැ එහෙම වුණොත් ඒ අල්පේච්ඡතාවය තියෙන්න ඕනේ. ඒ මහේච්ඡතාවේ නෙමෙයි. එහෙනම් ලද දෙයින් සතුට වෙන්න ඕනේ ඉල්ලගෙන කන්න බෑ. එහෙනම් Tamanට රස පිනවන්න නෙමෙයි. ඒ න දවායන න මඩායන න මන්දනාය න විභූෂණට්ඨාන කියන ඒ විදිහට නෙමෙයි අර ශරීරය වර්ණවත් කරගන්න මේ මේ අනිත්යට පේන්න කැපිලා පේන්න එහෙම ආර ගන්න එකක් නෙමෙයි. මේ යාපන